පවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්ජ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 තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස මහරගම ඓතිහාසික නාවින්න රාජමහා විහාරාධිපති අතිගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි විහාර වාසී මහා සංඝ රත්නය සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන කාරුණික පින්නතුනි චක්කුම් උදපාදි ධර්ම දේශනා මාලාවේ අපි මේ දවස්වල සාකච්ඡා කරන්නේ මරණානුස්සතිය පිළිබඳව මරණ සතිය පිළිබඳව සාකච්ඡා කරන 8 වෙනි දේශනාව තමයි මෙතන ඉඳලා සාකච්ඡා කරන්නේ. මේ කයට මරණයට හේතු කොච්චරනම් තියෙනවද? ආන්ගේ හේතු ගැන කල්පනා කර කර කල්පනා කර කර මරණය පිළිබඳව මනාව අවබෝධයක් ඇති කරගන්න ඕනේ. මනාව මරණය පිළිබඳව අධ්‍යයනය කරන්න ඕනේ. මේ ඕනම වෙලාවක මැරෙන්න පුළුවන් කියලා හිතන්න ඕනේ. මං අරගත්ත බත් පිඩ ආහාරය මගේ මරණයට හේතු වෙනවා. අද නාපු වෙලාව එච්චර හොඳ නෑ නං වැඩි වුණා නම් අඩු වුණා නම් ඒ හේතුවත් මරණයට හේතු වෙනවා. පාරට බැස්සහම කීයක් දේවල් වලින් මැරෙන්න පුළුවන්ද? අපි ජීවත් වෙන ලෝකෙ මිනිස්සු කොච්චර දේවල් කරනවද? සමහරු වෙඩි තියනවා, සමහරු ගල් ගහනවා, සමහරු පොළු ගහනවා. ඔය ගලක් පොල්ලක් වෙඩිල්ලක් වැරදිලා මන්දිහාට ඇවිල්ලා වැදුනොත් ඒත් මැරෙන්නේ නැද්ද? සමහරුන්ට සත්තුන්ට දාලා ගහපු පොළු අපේ ඇඟේ වැදිලා නැද්ද? සමහර අයට එහෙමත් වෙලා තියෙනවා. නමුත් තාම මැරිලා මැරිලා නැහැ. පාරේ යනකොට පාරේ යනකොට මැරෙන්න හේතු කොච්චර තියෙනවද? හදිසියේ පාර පයින්නවා. ඒත් මැරෙන්න පුළුවන්. ඕන තරම් කල්පනාවක් නැතුව පාර පැනලා පාරේ යන මිනිස්සු අපිට බැනලා තියෙනවා. හැබැයි මේ මිනිසුන්ට යට කරලා මරන්න යට කරලා මරන්න බැරි වුණා. සමහර අය පාර පයින්නේ නැතුව පාරයිනේ හිටගෙන ඉන්නකොට වාහනයක් ඇවිල්ලා යට කරගෙන ගිහිල්ලා තියෙනවා. හැබැයි අපිත් පාරයිනේ හිටියා තාම යටකලේ යටකලේ නෑ. වාහනයක යනකොට ලොකු වාහනයක ගියොත් ආරක්ෂාවක් තියෙනවා. ඒ වුණාට ඔය යතුරු පැදියක වාගේ ගියොත් තියෙන ආරක්ෂාව කොච්චර අවමද? ගල් කැටයක් උඩින් ගියොත් ඒත් වැටෙනවා. පාරේ වැලි තිබ්බොත් ඒත් වැටෙනවා. වෙන වාහනයක් ඇවිල්ලා යන්තමට ගෑවිලා වාගේ ගියොත් ඒත් වැටෙනවා. ඒ තරම් අනතුරු ගොඩක් තියාගෙනත් මිනිස්සු බයිසිකල් පදින එක නවත්තනවාද? බේරෙන්න කියලා වැටෙන්න આવොත් කකුල බිම ගහගන්න කියලා මිනිස්සු හැමෙන් යනවාද? ඒගොල්ලෝ යන වේගي සමහර කෙනෙක් බයිසිකලයක නැගලා යනවා දැක්කහම අපි කියන්නේ වැඩි දුර යන එකක් නෑ කියලා. නමුත් ඒ පුද්ගලයා තමන්ගේ ඉලක්කය ගාවට යන්නේ නැද්ද? ඒ තමන්ගේ දක්ෂතාවය හින්දාද යන්නේ. තමන්ගෙත් යම් හැකියාවක් තියෙනවා. එහෙනම් මේ වට්ටන්නේ නැතුව, පෙරලන්නේ නැතුව, අතපය කඩන්නේ නැතුව, මරන්නේ නැතුව අපි අරන් යන සාධාරණ ධර්මතාවය මොකද්ද? ඒ තමයි පෙර කරපු පින. ඒ යන්නේ පෙර පින්වල වේගයේ යන්නේ. ඒ තරම් වේගෙන් වේගෙන් යන්නේ පෙර පින්වල වේගය. හැබැයි මතක තියාගන්න ඕන ඕක කොතන paludu වෙලා තියෙනවද දන්නේ හිතන්නකෝ දැන් අපි ලීයක් අරගත්තාම ලීය හොඳට තියෙනවා. නමුත් ලීයේ එක පැත්තක කට්ටයක් බේරිලා තියෙනවා මොකද පණුවෙක් කාලා එතන. මේ පැත්තෙන් ලීය හොඳයි මේ පැත්තෙන් කට්ටයක් වැටිලා ගිහිල්ලා තියෙනවා. ආන් ඒ වාගේ මේ පිනේ වේගෙන් ඇදිලා යනකොට සමහර සමහර තැන්වල පාරේ වලවල් වගේ පෙර පින්වලත් මගේ කට්ට කට්ට වැටිලා තියෙන්න පුළුවන්. හැබැයි මේ කට්ටයකට වැටුනොත් මොකක් වෙයිද කියලා හිතා ගන්න බැරුව යනවා. විදුලිය විසන්දි වෙච්චාම මේ විදුලි උපකරණ ඔක්කොම නවතිනවා වගේ මේ වේගෙන් ඇදිලා යන අපේ පින කොතන විසන්දි වෙලා තියෙනවද දන්නේ හැබැයි ඒක විසන්දි වෙච්ච ගමන් මගේ ජීවිතේම නැති වෙන්න නැති වෙන්න පුළුවන්. ආන් ඒ වාගේ හේතු ගණනාවක් අරගෙන නෙමෙයිද මේ ජීවත් වෙන්නේ. එහෙම හිතහම තේරෙනවද මේ කයට මරණයට හේතු කොච්චරනම් තියෙනවද කියලා. ආන්ගේ හේතු ගැන කල්පනා කර කර කල්පනා කර කර මරණය පිළිබඳව මනාව අවබෝධයක් ඇති කරගන්න ඕනේ. මනාව මරණය පිළිබඳව අධ්‍යයනය කරන්න ඕනේ. මේ ඕනම වෙලාවක මැරෙන්න පුළුවන් කියලා හිතන්න ඕනේ. gederin එළියට බහැලා මේ ළඟ මල් ටික කඩාගන්න මල් පඳුර ගාවට යන අතරතුර. ගෙයින් එළියට බහැලා වැසිකිළියට කැසිකිළියට යන අතරමඟ ඔය මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ යන පාරේ පොල් ගහක් තියෙනවා. කවුද දන්නේ මල් ටික නෙලනෙලා ඉන්නකොට පොල් ගෙඩියක් ඔලුවට වැටෙයිද කියලා. මොන තරම් සිහියෙන්, කොයි තරම් කල්පනාවෙන්, කුසල ශක්තියෙන් පුරවගෙන ජීවත් වෙන්න ඕනේද? ඒ කුසල ශක්තියෙන් පුරවගෙන තිබුණ නැත්නම් සග්ගන්තරායයි මග්ගන්තරායයි. ඒ හැම දෙයකටම අන්තරාය දේවල්ම තමයි හැම පැත්තෙම තියෙන්නේ. ඒ හින්දා හෙටට කල් නොතියා අද අද හැම මොහොතම සම්මා සතියෙන් ජීවත් වෙන එක හරි වටිනවා. ඒකනේ භාග්‍යතුන් වහන්සේ මේ සතිපට්ඨානයක් මනාව දේශනා කරලා තියෙන්නේ. ලෝක සත්වයාගේ දුගති මගෙන් ආරක්ෂා වීම උදෙසාම. ආන්ගේ කරුණුත් පින්නතනේ අපි කල්පනා කරන්න ඕනේ. ඊළඟට මේ කාරණාව පැහැදිලි කරනකොට තව විශේෂයෙන් විස්තර කරනවා ශ්‍රමණ ධර්මයේ පුරණ භික්ෂූන්ට දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ මේ දැන් දැන් මෙරෙයි කියලා කල්පනා කරන්න. අපි ඒකයි සිහිපත් කළේ. විශේෂයෙන් භික්ෂූන්ට මේක දේශනා කරනවා. මේ දැන් මේ දැන් මේ දැන් ආන් ඒකයි තියෙන පියවරක් පියවරක් පියවරක් ගානේ සිහියෙන් පියමනින්න කියලා දේශනා කළේ. සිහියෙන්ම පය තියන්න. මේ පය තබලා මං ඊළඟ පය ඔසවලා සමහරට ඒ පය බිම නොතියන්න බිම නොතියන්න පුළුවන්. ඇතුළට ගත්ත හුස්ම ටික පිට නොවෙන්න පුළුවන්. පිටට දාපු හුස්ම ටික ඇතුළට යන්නේ නැති වෙන්න පුළුවන්. අපි හුස්ම ගන්නකොට අපේ පෙනහැල්ල පිම්බුණා. ඒක ඇකිලෙන්නේ නැතුව පිම්බිලාම මරණයටපත් වෙන්න පුළුවන්. අපි හුස්ම ටික පිට කරනකොට පෙනහැල්ල ඇකුළුණා. පෙනහැල්ල ඇකිලිලාම මම මැරෙන්න පුළුවන් මොකද ඒක ආපහු පිම්බෙන්න හුස්ම ටික ඇතුළට ගන්න බැරි වෙච්ච නිසා. හෘද වස්තුව ඇකිලිලාම තියෙන වෙලාවේ මැරෙන්නත් පුළුවන්. ඒක එහෙම නැත්නම් පිම්බිලා තියෙන වෙලාවේ මැරෙන්නත් පුළුවන්. මොන තරම්නම් මරණයට සාධාරණද මේ කාරණාව? බත්තං වාමේ බත්තං ව්‍යාපජ්ජේ කුසට ගන්නා ආහාරය දිරව ගන්න බැරුව මැරි. ඊළඟට සඳහන් කළා පිත්තං වාමේ කුප්පෙය්‍ය පිත හෝ කිපීමෙන් මරණයටපත් වෙන්න පුළුවන්. සෙම්හං වාමේ කුප්පෙය්‍ය සෙම හෝ කිපෙයි. ආයුධ වලින් කපනවා වගේ දරුණු වාතාබාධ වලින් මැරෙන්න පුළුවන්. වාතාබාධ ඇති වෙච්චහම හරි දරුණු යැඟේ වාතාබාධ. කවුරුවත් මාව කපන්නේ ඒ වුණාට දැනෙන්නේ කපනවා වගේ. අපි ඒකනේ කියන්නේ. හොඳටම වාතය කිපිලා. අපි කියනවා මේ කොන්ද පැද්දෙන් අනිනවා වගේ දැනෙනවා කියලා. කටුවකින් සූරනවා වගේ දැනෙනවා කියලා. මිටියකින් ගහනවා වගේ දැනෙනවා කියලා. මේ තමයි වාතය කිපිලා. එක එක විදිහට එක එක ආකාරයෙන් දැනෙනවා. එහෙම දැනෙලා මැරෙන්න පුළුවන්. තේන මේ අස්ස කාලං කිරියා මේ හේතුවෙන් කාලක්‍රියා කරන්න සිදුවේ. මේ මේ හේතුවෙන් සත්වයාට කාලක්‍රියා කරන්න සිදුවේ. එය මට අන්තරාය කරයි. ඒ කොහොම කාලක්‍රියාව සිද්ධ වුණත් ඒක මට අනතුරුදායකයි කියලායි මෙතන සඳහන් කරන්නේ. ඒවං කාය බහුසාධාරණතෝ මරණං අනුස්සරතබ්බං. මෙසේ කයෙහි බොහෝ කාරණාවලට බොහෝ සත්වයන්ට මේ කය සාධාරණයි. මේ කය මට විතරක් නෙමෙයි අයිති. මේ කය තව බොහෝ දෙනාට අයිති. ආන් එහෙම හිතන්න කියලා සඳහන් කළා. කෙනෙකුට කඩුවකින් කොටන්නත් පුළුවන්. එහෙම නැත්නම් නොඑක ආකාරයේ සත්තුන්ට සිව්පාවුන්ට ආහාරය තරම් මාව විනාශ කරන්නත් පුළුවන්. කාය බහු සාධාරණතු කියන කාරණාව යටතේ මෙන්න මේ කරුණු දක්වලා පැහැදිලි කරනවා මරණයට කොයිතරම් හේතු තියෙනවද කියන කරුණ. වෙනතන ඊළඟට පැහැදිලි කරනවා අනිමිත්තය කියන කාරණාව. අනිමිත්තය කියලා කියන්නේ මොකක්ද එතකොට? මෙතන පැහැදිලි කරනවා අනිමිත්තතෝ නිශ්චය කරගන්න පුළුවන් කමක් නැහැ. එතන නිශ්චය කරගන්න පුළුවන් කමක් නැහැ කියලා කියන්නේ හරියට නිවැරදිවම තීරණයක් ගන්න බෑ. මොන හේතුවෙන්ද? පරිච්ඡේද හැටියට වෙන් කරන්න බෑ. සත්වයන් පිළිබඳව නිවැරදි තීරණයකට එන්න බැරි කාල පහක් තියෙනවා කියලා සඳහන් කරනවා. නිශ්චය කරන්න බැරි පරිච්ඡේද හැටියට වෙන් කරන්න බැරි නිවැරදිව තීරණ ගන්න බැරි කාරණා පහක් සත්වයන් සම්බන්ධයෙන් තියෙනවා. අනිමිත්ත කියලා කියවේ ඒකයි. ඒ කවුරු සම්බන්ධයෙන්ද තියෙන්නේ? අපි හැමෝම සම්බන්ධයි. මොනවද නිශ්චය කරන්න බැරි කාරණා පහ? මෙතන පැහැදිලි කරනවා ජීවිතං ව්‍යාධි කාලෝච දේහ නික්කේපණං ගති. ජීවිතය ව්‍යාධි කාලය දේහය හරින තැන සහ ඉපදෙන තැන. පංචේතේ ජීව ලෝකස්මින් අනිමිත්තාන ඥායයි. නිශ්චය කරගන්න බැරි කාල ටික. ජීවිතං ව්‍යාධි කාලෝච දේහ නික්කේපණං ගති. ඒ කියන්නේ ජීවිතය කවදාවත් විශ්වාස කරන්න බෑ. කොතන විනාශ වෙලා යයිද දන්නේ නැහැ ජීවිතේ. ව්‍යාධිය කවදා ලෙඩ හැදෙයිද කාටවත් කියන්න බෑනේ අද හැන්දෑවේ ලෙඩක් හැදෙන එකක් නෑ කියලා. ලෙඩ හැදෙන කාලේ නිශ්චය කරන්නත් බෑ. දේහය අත්හරින තැන කොතනද මැරෙන්නේ? කාටවත් කියන්න පුළුවන්ද? අපි හැමෝම gederama මැරෙයිද? හැමෝම රෝහලේම මැරෙයිද? කවුද දන්නේ? ආන් එහෙනම් මැරෙන තැන නිශ්චය කරන්නත් බෑ. මැරිලා ගිහිල්ලා ඉපදෙන තැන. ඒක තීරණය කරන්නත් ඒක තීරණය කරන්නත් බෑ. ආන් ඒකයි මෙතන හරියට නිශ්චිත නිගමනයකට එළඹෙන්න බැරි කාරණා කාරණා පහ. පංචේතේ ජීව ලෝකස්මින් අනිමිත්තාන ඥායෙහි මේ ජීව ලෝකයේහි මේ කරුණු පහ ගැන නිශ්චයකට පැමිණිය නොහැකි කියලා සඳහන් කරනවා. මෙතන ජීවිතය කියලා කියන්නේ එතකොට මෙපමණක් ජීවත් විය යුතුයි මෙතකින් එහාට ජීවත් වෙන්න බෑ. මම ජීවත් වෙන්නේ මෙච්චර කාලයයි. ඊට වඩා නම් මට ජීවත් වෙන්න බෑ. නමුත් අපිට එහෙම තීරණය කරන්න පුළුවන්ද? සමහර කෙනෙක් කියනවා ඇහෙනවා අනේ ඔය ලෙඩ දුක් හැදිලා මැරෙනකන් නම් ඉන්න එපා. මල මූත්‍රා ගොඩේ වැටිලා ඉන්නත් බෑ. දූ දරුවන්ට කරදරයක් වෙන්නත් බෑ. මට නම් ඔය ආහාරයෙන් මෙහෙන් බට ගහලා කපලා ආහාර මෙහෙ දාන්නත් එපා. එහෙම අපි කතා කරනකොට නම් කතා කරනවා. නමුත් අපිට නිශ්චිත තීරණයකට එන්න පුළුවන්ද මට එහෙම වෙන්නේ නැහැ කියලා. මල මූත්‍රා ගොඩේ ඉන්නේ නැතුව මැරෙයි කියලා කාටවත් කියන්න පුළුවන්ද? අකමැති බව ඇත්ත. නමුත් තීරණයකට එන්න තීරණයකට එන්න බෑ. අන්න ඒ නිසා නිවැරදි අදහසකට එන්න බැරි කමක් තියෙනවා ජීවිතය සම්බන්ධයෙන්. පින්නතර මේ කාරණාව තව විස්තර කරලා තිනවා මෙන්න මේ විදිහට. අබ්බුද, පේසේ, ඝන හැටියට මේක තව විස්තර කරනවා. මේ manuss ලෝකේ ඉපදුනහම විශේෂයෙන් සඳහන් කරනවා විවිධ කාල පිළිබඳව. මේ ලෝකේ උපදින්න විවිධ කාල පිළිබඳව සිහිපත් කරනවා. මාස 1ක් 2ක් 3ක් එහෙම නැත්නම් මව් කුසෙන් නික්මෙන කාලය මව් කුස ඇතුලේ මව් කුසෙන් නික්මෙන කාලය ඒ ඕනෑම මොහොතක මැරෙන්න පුළුවන්. අන් ඒ කාරණාව පැහැදිලි කරනවා මේ කාලේ විතරයි මැරෙන්නේ මේ කාලේ මැරෙන්න බෑ කියලා කාටවත් තීරණ ගන්න බෑ කියලා. ඉන්පසුව උපදිනකොටම මැරෙන්නත් පුළුවන්. කෙනෙක් උපදිනකොටම මැරෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉපදිලා අවුරුදු 100ක් ගිය තැන මැරෙන්නත් පුළුවන්. ඉපදීමත් 100ත් අතර ඕනෑම වයසක ඕනෑම මොහොතක මැරෙන්නත් මැරෙන්නත් පුළුවන්. මේ මේ කාරණාව දක්වමින් තමයි සංයුක්ත නිකායේ පළමුවෙනි පොතේ 366 වෙනි පිටුවේ සූත්‍රයක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා ඉන්දක සූත්‍රය කියලා. මේ කරුණු ටික දක්වලා පැහැදිලි විස්තරයක් ඉන්දක සූත්‍රයේ තියෙනවා. අපි පින්නතුන්ට මේ සූත්‍රය පරිහරණය කරන්න අවශ්‍ය නම් මේ සූත්‍රයේ තියෙන්නේ සංයුක්ත නිකාය කියන පොතේ. සංයුක්ත නිකායේ පොත් කීපයක් තියෙනවා. ඒකේ පළවෙනි පොතේ 366 වෙනි පිටුවේ සඳහන් වෙන ඉන්දක කියන සූත්‍ර දේශනාව. අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර ඉන්දකූට කියන පර්වතයේ වැඩ ඉන්න කාලේ භාග්‍යතුන් වහන්සේ රජගහනුවර ඉන්දකූට පර්වතයේ ඉන්දක නම් යක්ෂ විමානයේ වැඩ ඉන්න කාලේ මේ ඉන්දකූට පර්වතයේ තියෙනවා ඉන්දක කියන විමානයක්. ඒකේ යක්ෂයෙක් ඉන්නවා. ඒ යක්ෂයාගේ නමත් ඉන්දක. බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් මේ යක්ෂයා එළඹිලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා ගාථාවකින්. එයා ගාථාව හරහා තමයි ප්‍රශ්නේ අහන්නේ. රූපං ජීවಂತಿ වදಂತಿ බුද්ධා. කවුද මේ කියන්නේ? යක්ෂයා. රූපං ජීවಂತಿ වදಂತಿ බුද්ධා. බුදුවරු දේශනා කරනවලු රූපේ නම් ජීවය නෙමෙයි කියලා. මේ යක්ෂයා කියන්නේ. බුදුවරු දේශනා කරනවා රූපය කියන්නේ ජීවිතේ නෙමෙයි කියලා. රූපය ශාරීරියේ කොටසක් විතරයි. ඒතර බුදුවරු කොහොමද දේශනා කරන්නේ? රූපය කියන්නේ ජීවිතේ නෙමෙයි. රූපය කියන්නේ ශාරීරියේ කොටසක් පමණයි. කතං නයං වින්දති මං ශරීරං. යක්ෂයා අහනවා එහෙමනම් මේ ශරීරය කොහොමද ලැබෙන්නේ? කතං නයං වින්දති මං ශරීරං. මේ ශරීරය කොහොමද ලැබෙන්නේ? කුතස්ස අට්ටි අකපිණ්ඩමේති කෙසේ මේ ඇට ලැබෙනවද කොච්චර ඇට ප්‍රමාණයක් ගැන කියනවද 300ක් ඇට කොච්චර මේ ඇට ලැබෙනවද කියලා අහපුවම ශරීරයේ කොච්චරක් ඇට විස්තර කරනවද ඇට කෝටු ගැන 300ක් ඇට කෝටු නහරවැල් පිළිබඳව සඳහන් කරනකොට මාංශ පේශි කොච්චර ගැන කියනවද 900ක් ගැන 300ක් ඇට කෝටු 900ක් මාංශ පේශි කොහොමද ලැබෙන්නේ මෙවුවක් කොහොමද ලැබෙන්නේ කොහොමද මේ ශරීරය මව් කුසට ලැබෙන්නේ? මේ ශරීරය මව් කුසට හම්බ වෙන්නේ කොහොමද? කතං නයං සජ්ජති ගබ්බරස්මි. කොහොමද මේ ශරීරය මව් කුසට ලැබෙන්නේ? විශේෂයෙන් යක්ෂයාට තිබිලා තියෙනවා ආන්ගේ ප්‍රශ්න අහපු ඒ විදිහේ දෘෂ්ටියක්. මොකන්ද මේ අපේ ශරීරය එකවර පහළ වෙනවා. යක්ෂයාගේ කල්පනාව මේ ශරීරය එකපාර පහළ වෙනවා කියලා. කෙස් ලොම් නියදත් කඳ බඩ ආදී මේ ශරීරයේ එකම පාර මව් කුසේ පහළ වෙනවා කියලා නැත්නම් බිහි වෙනවා කියලා තමයි යක්ෂයාගේ කල්පනාව. අන් ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ ඒ දෘෂ්ටිය බිඳලා දාලා යක්ෂයාට උත්තර දෙනවා. යක්ෂයාගේ අදහස භාග්‍යතුන් වහන්සේ විසින් ඛණ්ඩණය කරනවා. එහෙම නෙමෙයි වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා පටමං කලලං හෝති කලලං හෝති අබ්බුදං එක පාරම ශරීරේ හම්බුනේ නැහැ. එහෙනම් ඉස්සරලාම ලැබිච්ච දෙයට මොකද්ද කියන්නේ? පටමං කලලං හෝති. ඉස්සරලාම හම්බුනේ කලලය නැත්තම් මෞකුසේ ඉස්සරලාම ඇතිවෙච්ච එකට කියන්නේ කලලය කියලා. කලලං හෝති අබ්බුදං. ඊළඟට කියන්නේ කලලයට දවස් 7ක් විතර ගියාට පස්සේ. ඉන් පස්සේ තියෙන කොටසට කියන්නේ අබ්බුද කියලා. කලලං හෝති අබ්බුදං. අබ්බුදා ජායති පේසි. අබ්බුදේ දවස් 7ක් විතර පෝෂණය වෙලා ඊට පස්සේ කොටසට කියනවා පේශිය කියලා. ඒක තියෙන එකට කියන්නේ පේශිය. මේ පේශී කියන தത്വයට පත් වුණාට පස්සේ පේශී නිබ්බත්ති ඝනු ඒ පේශියක් දවස් ගාණක් වර්ධනය වුණාම ඉතුරු වෙන එකට කියන්නේ ඝනය කියලා. එතන සඳහන් කළා නිසා ඝනා පසාකා ජායන්ති ඝනයෙන් ශාඛා පහක් හට ගන්නවා. දැන් මේ කාරණාව පැහැදිලි වුණාද? මව් කුසට ඉස්සරලාම බැහැගත්තේ කලලේ. කලලේ දින ගාණක් වැඩුණාම ඒකට කිව්වා අබ්බුද. අබ්බුදේ දින ගාණක් වැඩුණාම ඒකට කිව්වේ පේශිය. පේශිය දින ගාණක් වැඩුණාම ඒකට කිව්වේ ඝණය. දැන් ඝනා පසාකා ජායන්ති ඝණය නිසා හටගන්නවා හිස අත් දෙක සහ පාද දෙක. මේ ඝණයේ බුබුලු පහක් හටගන්නවා. ඒතු අත් කකුල් එතන නෑ. බුබුලු පහක් හටගන්නවා. ඒ බුබුලු වලින් එකක් හිස, දෙකක් අත් දෙක, දෙකක් පාද දෙක. කේසා ලෝමා නකාපිච කෙස් ලොම් නිය ආදිය ලැබෙන්නේ ඊට පස්සේ. එතෙක් කිව්වනේ. යංචස්ස බුඤ්ජතේ මාතා අන්නං පානංච භෝජනං තේනසෝ නත්ති යාපේති මාතු කුච්චි ගතෝ නරු මව් කුසට එළඹුණු නරයා දැන් මේ මිනිහෙක්නේ උපදින්න යන්නේ ඒ නිසා කියනවා මව් කුසට ඉපදිච්ච නරයා ඔහුගේ මව යම් ආහාරයක් පාන වර්ගයක් ගනීනම් ඒ ආහාරයෙන් ඔහු යැපෙනවා. මව් කුසට ආපු නරයා අම්මා ගන්නව නම් යම් ආහාරයක් පානයක් ඒකෙන් යැපෙනවා. පින්නතේ මේ පිළිබඳව අට කතාවේ මොනවද කියන්නේ? දැන් මේ ඉන්දක සූත්‍රයේ තියෙන ටික තමයි ඔය සිහිපත් කළේ. දැන් ඒකට ඕක යම් විදිහකින් විස්තර කරනවා ඒක විස්තර කරලා පැහැදිලි කරන්නේ අට කතාව. දැන් එහෙනම් මේ තොරතුරු ගැන අටුවාවේ මොනවද කියන්නේ කියන එකත් අපි චුට්ටක් බලමු. මෙතන සඳහන් කරනවා ඉන්දක සූත්‍රය. විශේෂයෙන් ඉන්දක කියන යක්ෂයා ජීවත් වුණේ ඉන්දක නම් වූ පර්වතයක. ආන් ඒ නිසා යක්ෂයාගේ නමත් ඉන්දක ඔහු ජීවත් වෙන පර්වතය හඳුන්වන්නේ ඉන්දකූට පර්වතය කියලා. අටකතාවේ සඳහන් කරනවා එක්කෝ යක්ෂයා නිසා පර්වතයට නම ලැබෙන්න ඇති. එහෙම නැත්නම් පර්වතය නිසා යක්ෂයාට නම ලැබෙන්න ඇති. ඉන්දක ජීවත් වෙන්නේ ඉන්දකූට පර්වතයේ. ඊළඟට සඳහන් කරනවා රූපේනම් සත්වයා නෙමෙයි ජීවිතේ නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. රූපය කියන්නේ සත්වයක් නෙමෙයි, රූපය කියන්නේ ජීවිතෙත් නෙමෙයි. නමුත් යක්ෂයා අහලා තියෙන්නේ රූපය කියන්නේ ජීවිතය කියලා. භාග්‍යතුන් වහන්සේ තමයි ඒක එහෙම නෙමෙයි කියලා දේශනා කරන්නේ. ඉන්දකට හිතෙන්නේ රූපය නම් ජීවිතයයි. ඒක එහෙම නෙමෙයි නම් කොහොමද මේක හැදිලා තියෙන්නේ? රූපය ජීවිතේ නෙමෙයි නම් කොහොමද මේක හැදිලා තියෙන්නේ? අන් ඒ නිසා සඳහන් කරනවා මාංශ පේශී සහ ඇටකෝටු ලැබෙන්නේ අපි සඳහන් කළා 300ක් ඇටකෝටු සහ 900ක් නහරවැල් පිළිබඳව. ආන් ඒ පිළිබඳව තමයි මේ කතා කරන්නේ කියලා සඳහන් කරනවා. ඊළඟට දෙවනුව අහන ප්‍රශ්නය තමයි කොහොමද ගර්භාෂය තුළට මේ ජීවිතය ලැබෙන්නේ? 300ක් ඇටකෝටු 900ක් නහරවැල් කොහොමද හැදෙන්නේ? මේ ජීවිතේ ගර්භාෂයක් තුළට ලැබෙන්නේ කොහොමද? පතමන් කලලං හෝති. ප්‍රථමයෙන්ම ප්‍රතිසන්ධි විඥානය තමයි මෞකසේ පිහිටන්නේ. ආංගිතන සඳහන් කරනවා මේ ප්‍රතිසන්ධි විඥානය පහළ සඳහා ඊට අවශ්‍ය ශේස්ත්‍රය සූදානම් වෙලා තියෙන්න ඕන කියලා. ප්‍රතිසන්ධි විඥානයකට පහළ වෙන්න ඒකට අවශ්‍ය ශේස්ත්‍රය සූදානම් වෙන්න ඕනේ. මව පියා sannipata වුණහම සතියක් ගත වෙනතුරු කාලයේ විඥානයකට පහළ වෙන්න සුදුසු ශේස්ත්‍රයයි කියලා කියනවා. සතියක් කාලය විඥානයකට පහළ වෙන්න සුදුසු ශේස්ත්‍රය. මෙන්න මේ කාලයේ බෝසත් මව්වරු සිල් සමාදන් වෙලා ඉන්නවා. විශේෂ පුණ්‍යවන්තයෝ එළඹෙන නිසා. ඊළඟට සඳහන් කළා මේ සුදුසු බවට පත්වීමට කලින් සිදුවලා තියෙනවා එතන ඉඳලා දින 7ක් ඇතුළත සුදුසු ශේෂ්ත්‍රය මව පියා sannipata වුණාට පස්සේ ඒක ඇති වුණේ සුදුසු කාලයට කලින්. ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙන්න සුදුසු කාලයේ ඇති වුණේ මව්පියන් සන්නිපාත වුණාට පස්සේ. ඒ සන්නිපාත වෙන්න කලින් කාලයේ සුදුසු කාලය නෙමෙයි කියලායි සඳහන් කරන්නේ. ඒ සන්නිපාත වුණාට පස්සේ දින 7ක් කාලය සුදුසු කාලයයි. ඒ කාලය තුල හුඟක් ප්‍රඥාවන්තයෝ සිල්වත් වෙලා ඉඳලා තියෙනවා. ඕන් ওই කාලයේ ඇතුළත පිළිසිඳ ගැනීමට සුදුසු ශේස්ත්‍රයයි කියලා සඳහන් කරාම මේ කාලේ පහළ වෙනවා නම් ප්‍රතිසන්දි විඥානය ඒ කුසට බැස ගන්නවා. මොකද මේ ප්‍රතිසන්දි විඥානයේ පිළිගන්න සුදුසු මට්ටමේ ඉන්න නිසා. ಜಾති උන්න කියලා මෙතන සඳහන් කරන්නේ ඒ ප්‍රතිසන්දි විඥානය කොයිතරම් කුඩයිද? ಜಾති උන්න කියලා කියන්නේ එළුවෝ జాතියක්. එළුව වර්ගයක්. ඒ එළුවන්ගේ ලෝම ඊටාම සියුම්. ඊටාම සියුම් ලෝම තියෙන්නේ. ආන්ගේ ඊටා සියුම් ලෝම තියෙන එළුවන්ගේ ලෝම ගහක් අගට යම්සේ තෙල් බින්දුවක් එකතු වෙනවද? තෙල් වාචනයක දාලා ගත්තාම ඒ ලෝම ගහේ අගට යම්සේ තෙල් බින්දුවක් එකතු වෙනවද? ආන්ගේ තෙල් බින්දුව තරම් ඊටාම පුංචි මේ බැහැගත් ප්‍රතිසන්දි විඥානය. කොයි වගේද කියලා සඳහන් කරනවා. ඊටාම පිරිසිදුයි. කොයිතරම් පිරිසිදුද සඳහන් කරනවා තිල තේලස්ස යථා බින්දු සප්පි මණ්ඩෝ අනාවිලු තිල තේලස්ස යථා බින්දු සප්පි මණ්ඩෝ අනාවිලු එවං වන්න පටිභාගං කලලං සංපටිච්චති ඊ타ම පිරිසිදු තල තෙල් එහෙම නැත්නම් ඊ타ම පිරිසිදු ගිතෙල් බින්දුවක් අර ලෝම ගහේ අගට එකතු වුනහම කොයිතරම් ප්‍රමාණයේද නමුත් පිරිසිදු තල තෙල් බින්දුවක් ගිතෙල් බින්දුවක් මොන වාගේ පාටද ආන්ගේ තල තෙල් බිංදුවක්, ගිතෙල් බිංදුවක් කොයි වගේ පැහැයෙන් යුක්තද මේ බැහැගන්න ප්‍රතිසන්දි විඥානයත් අන්න ඒ වාගේ තාම පිරිසිදු තෙල් බිංදුවක පැහැයයි කියලා සඳහන් කරනවා. එතකොට දැන් ඕකට මොකද්ද කියන්නේ? ඒකට තමයි කලල කියලා කියන්නේ. කලල අවස්ථාව. ඒ ඊටාම සියුම් එළුලෝමයක ගෑවුන තෙල් බිංදුවක් වගේ මේ ප්‍රතිසන්දි විඥානය පහළ වෙනවා. කලලා භූති අබ්බුදං. ඊළඟට පින්නොතිනේ මේ කලවය දින 7ක් ගියහම ඒකට කියන්නේ අබ්බුද කියලා. අපි මුලින් සූත්‍රයේ විස්තර කරා දැන් මේ සාකච්ඡා කරන්නේ අට කතාව. එතකොට දැන් අබ්බුදය මොන වගේද? සඳහන් කරනවා මංශ දෝවන උදකවන්න. කලලය මොන වගේ කියලා කීවද? ඊටාම පිරිසිදු තෙල් බින්දුවක් වගේ. තල තෙල් හෝ ගිතෙල් බින්දුවක් වගේ පිරිසිදුයි. අබ්බුදය මංශ දෝවන උදකවන්න. අපි මස් හෝදහම ඒ හෝදපු වතුරේ පාට මොන වගේද? කලලේ පාට ඒ වගේ කියලා සඳහන් කරනවා. මස් හෝදපු වතුරක පාට වගේ. ඒකයි මංශ දෝවන උදකවන්න. මෙන්න මේ தത്വයට ආවහම කලලය කියන නම ඒකට යොදන්නේ නැහැ. දැන් ඒකට කියන්නේ අබ්බුදේ කියලා. ඊළඟට මේ මරණ සති භාවනාදී පින්නතුනේ මේක සඳහන් කරනවා මේ කලලයට නමක් නැහැ. අපි ඒකට කලලේ කිව්වා මිසක් දැන් ඉපදිච්චාම ඉපදිච්චාම අපිට එක එක නම් තියෙනවා. නමුත් ඒ කලලයටත් එහෙම නම තියෙනවද? කලලයට එහෙම නමක් නැහැ. නමුත් නමක් නැතුවම ඒ කලලය මැරෙන්න පුළුවන්. ඒ කලලය මව් කුසේම විනාශ වෙන්න පුළුවන්. මනුස්ස ජීවිතයක් වෙන්න තමයි ලැහැත්තිය. නමුත් නමක් නොලබාම කලල අවස්ථාවේදීම මැරෙලා යන්න පුළුවන්. ඒක අබ්බුද අවස්ථාවේ වෙන්න බෑද? අබ්බුද අවස්ථාවෙත් ඒක වෙන්න ඒක වෙන්න පුළුවන්. ඒ තරම්ම අනිත්‍යයි කියලා මේ කියන්නේ. ජීවිතේ ස්වභාවය. අහවල් අවස්ථාවේ නම් මැරෙන්නේ නැහැ කියලා කියන්න බෑ. කලල අවස්ථාවෙත්, අබ්බුද අවස්ථාවෙත්, පේශී අවස්ථාවෙත්, ඝන අවස්ථාවෙත් ඕනෑම අවස්ථාවක මැරෙන්න මැරෙන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා දවස් 7ක්ම කලල මට්ටමේ තිබිලා ඉන්පසුව අබ්බුත තත්වයටපත් වෙලා ඊට දවස් 7කට පස්සේ පේශී කියන තත්වයටපත් වෙනවා. දැන් එතකොට අබ්බුදය මස් හොදපු වතුරේ පාටයි, පේශිය කොයි වගේද කියලා සඳහන් කරනවා ඊයන් වල පාටයි කියලා. මේ පේශියේ පාට ඊයන් වල පාටයි. අබ්බුදා ජායතේ පේශි. අබ්බුදේ පේශිය හට ගන්නවා. ඊළඟට දැන් පේශී මට්ටමටපත් වෙනකොට දැන් වයස කොච්චරද? සති සති 3යි. පේශිය මොන පාටද සඳහන් කරනවා ඉදුණු මිරිස්. මේ ඉදුණු මිරිස් අරගෙන ඉස්සර පැණියක් හදලා තියෙනවා. මිරිස් එකතු කරලා ඒ මිරිස් රෙදි කෑලි වල ඔතලා ඉදුණු මිරිස් කියන්නේ වියලුණු මිරිස් නෙමෙයි ඉදිලා වේලෙච්ච නැති මිරිස්. ඊට පස්සේ රෙදි කෑල්ලක දාලා පොඩි කරනවා. පොඩි කරාම පොතු ගැලවිලා මිරිස් මදේ වෙනම එකතු වෙනවා. ආන් ඒක මුට්ටියක දාලා රත් කරනවා. ආන්ගේ රත් කරාම කොයි වාගේ පාටද? ඒ වාගේ පාටයි කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතේ සඳහන් කරනවා මේ පේශිය ඒ පාටට එනවා. එතකොට අබ්බුද කියන නම නැති වෙලා පේශී කියන නම ලැබෙනවා. නැවත දින 7ක් පේශී කියන தത്വයේ තිබිලා ඝන කියන தത്വයටපත් වෙනවා. ඝණය කියන එක කුකුළු බිත්තරයක හැඩයෙන් යුක්තයි කියලා කියනවා. දැන් හතරවෙනි සතිය කුකුළු බිත්තරයක හැඩයෙන් යුක්තයි. ආන්ගේ ඝණය තමයි අපි සඳහන් කළේ බුබුලු පහක් හට ගන්නවා කියලා. මේ ගාථා වලින් කියන්නේ ඒ ඒ ප්‍රමාණයයි. ඒ සඳහන් කළා මේ ඝණය මරණයටපත් වෙන්න පුළුවන්. ඝණය විනාශ වුණේ නැත්නම් ඒකෙන් බුබුලු පහක් හට ගන්නවා. හැබැයි බුබුලු හටගෙන තියෙන වෙලාවෙත් ඝණය විනාශ වෙන්න විනාශ වෙන්න පුළුවන්. ඝනා පතාකාජායන්ති මේ ඝණයෙන් අත් දෙක පාද දෙක හිස යනුවෙන් පොඩි බුබුලු පහක් හට ගන්නවා. හටගන්නේ කර්මානුරූපවයි කියලා සඳහන් කරනවා. මේ බුබුලු පහ හටගන්නේ කර්මානුරූපවයි. එයි මේ කර්මානුරූපව හට ගන්නවා කියලා කියන්නේ බබළු පහ. මොකද පින්නතනි සමහර අයට අතපය ලැබෙන්නේ ලැබෙන්නේ නැහැ. එහෙමනම් මේ බබළු පහ හට ගන්නත් මොන පුණ්‍ය ශක්තියක් එතෙන්ට එකතු වෙන්න එකතු වෙන්න ඕනද? පුණ්‍ය ශක්තිය හීන වුණොත් බබළු හතරක් හට ගන්නත් පුළුවන්. එක්කෝ ඒක අතක් නැති වෙයි නැත්නම් එක කකුලක් නැති වෙයි. මේ වාගේ විවිධ හේතුන්ට මුණ පාන්න පුළුවන්. ඊළඟට සඳහන් කළා 6 වෙනි 7 වෙනි ආදී සතිය පිළිබඳව භාග්‍යතුන් වහන්සේ සඳහන් කරලා නැහැ මෙතන කියලා. ඒ කාල ටික භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ නැතුව භාග්‍යතුන් වහන්සේ 42 වෙනි සතිය පිළිබඳව කතා කරනවා. මොකද ඊටු කාල ටික අපිට අවශ්‍ය නැතුව මේ අවශ්‍ය කාරණා ටික විතරක් මේ ඉන්දක සූත්‍රයේ කතා කරලා තියෙනවා. මේ ඉන්දක සූත්‍රයේ කතා කරලා නැහැ කියලයි මේ කියන්නේ. තව සූත්‍රයක මේ කාරණාව මුල ඉඳලම විස්තර කරපු තැනක් තියෙන්න පුළුවන්. ඉන්දක සූත්‍රයෙන් කතා කරලා නැහැ. 6 7 8 9 10 ආදී සති ගැන කතා කරන්නේ නැතුව 42 වෙනි සතිය පිළිබඳව කතා කරලා තියෙනවා. සියල්ලම කෙටි කරලා තමයි මෙතන එහෙම සාකච්ඡා කරලා තියෙන බව අපිට පේන්නේ. අන්තිම කාලේ පෙන්වනවා කෙස් ලොම් නිය පහළ වෙන්නේ 42 වෙනි සතිය කියලා. ඒකවල මිනිසුන්ගේ කෙස් ලොම් පහළ වෙන්න පටන් ගන්නෙ සති 42ක් විතර ගත වුණාට පස්සේ. මෞකුසේ යැපීම කියන කාරණාව විස්තර කරලා තියෙන්නේ නාබිතෝ උට්ටිතෝ නාලෝ මව් කුසේ ඉන්න කෙනා කොහොමද ජීවත් වෙන්නේ? ඉස්සෙල්ලා නම් අපි සූත්‍රය ගැන කතා කරනකොට සඳහන් කළා අම්මා ගන්න ආහාර පාන මේ නරයත් භුක්ති විඳිනවා කියලා. නමුත් ඒක කොහොමද? නාභියෙන් පටන් ගන්න නාලයක් මවගේ උදර පටලයක් සමග ඒකාබද්ධ වෙනවා කියලා සඳහන් කරනවා. අර හටගත්ත දරුවගේ නාභියෙන් පටන් ගත්ත නාලයක් අම්මගේ උදර පටලයත් එක්ක සම්බන්ධ වෙනවා. සෝ උත්පල දණ්ඩකෝ විය චිද්දු මෙය උත්පල දණ්ඩක් මෙන් මැදින් සිදුරු තියනවා කියලා සඳහන් කරනවා. මේ නාලේ මැද්දේ සිදුරු තියනවා කියලා කියනවා. මෙන්න මේ නාලය තුලින් ආහාර රසය සංසරණය වෙලා ආහාර පත්‍යයෙන් හටගත් රූප ශරීරයේ ඇති කරනවා කියලා කියනවා. අර නාලයේ දිගේ ගමන් කරන ආහාරවල ඕජාව ආහාර පත්‍යයෙන් හටගන්නා වූ රූප ශරීරයේ ඇති කරනවා. ආහාරය නිසා හටගන්නා වූ රූප මේ ශරීරයේ ඇති කරනවා. ඒවං සෝ දසමාසයේ යාපීති. මෙසේ ඔහු මාස 10ක් සාමාන්‍ය වශයෙන් මෞකුසේ යැපෙනවා. මාස 10ක් මෞකුසේ යැපෙනවා. නමුත් මෙතන සඳහන් කරනවා යම් කෙනෙකුට මේක තර්කයකට ගෝචර වෙන්න පුළුවන් කියලා. මොකද මාස 10ම මෞකුසේ ඉන්නවා කියලා කියන්නේ බෝසතාණන් වහන්සේලා. අනික කවුරුවත් මාස 10 මම උකුසේ ඉන්නේ නෑ මාස 9 9:00 අතරතුර බිහි වෙනවා. නමුත් කාරණාව මෙතන දක්වලා තියෙනවා ඒක කාටවත් තර්ක කරගන්න හේතුවක් කරගන්න එපා කියලා පැහැදිලි කරනවා. සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ දසමස් ඇවෑමෙන් බිහි වෙනවා කියන කාරණාව. ඒ හින්දායි මෙතන මෙහෙම සඳහන් කරන්න ඇත්තේ. මාස 9න් 8න් 7න් ඉපදුනොත් මොකද වෙන්නේ කියලා විස්තර කරපු තැන් තියෙනවා කියලා විශේෂයෙන් සඳහන් කරනවා. මාස 7න් බිහි වෙන්නත් පුළුවන් 8න් බිහි වෙන්නත් පුළුවන් 9න් බිහි වෙන්නත් පුළුවන්. එහෙම ඉපදුනොත් මොකද වෙන්නේ කියන කාරණාව වෙනම සූත්‍රවල අටකතාවල පැහැදිලි කරලා තියෙනවා. සමහරලාට 7න් බිහි වුණොත් ආරක්ෂා කරගන්න පුළුවන්ද? ජීවිතේ රකින්න පුළුවන්ද? 8න් බිහි වුණොත් කොහොමද? ඒ කරුණු වෙනම සූත්‍රවල පැහැදිලි කරලා තියෙනවා. මෙතන සඳහන් කරනවා මෙතන අපිට ගණ්ඩ අවශ්‍ය කාරණාව සිහිපත් කරලා තියෙන්නේ මව් කුසේ ඉපදීම එකවර වෙන්නේ නැහැ කියන එක විතරයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. දැන් යක්ෂය ඇහුවේ එහෙමනේ කොහොමද මව් මේ කය ලැබෙන්නේ? මේ ජීවය ලැබෙන්නේ? ඒක එකපාර වුණා නෙමෙයි කියන කාරණාව තමයි මේ සාකච්ඡා කරලා පැහැදිලි කරන්න හදන්නේ. නමුත් පින්නතිනේ කමඨහනට අදාළ කොටස ඒ කොටස බවට පත් වෙන්නේ කලල අබ්බුද පේශී ඝන කාලයේ හෝ ඉන් එහා මරණය සිදු වෙන්න පුළුවන් කියන කාරණාවයි. කලල කාලේ මැරෙන්න පුළුවන්, අබ්බුද කාලේ මැරෙන්න පුළුවන්, පේශී කාලේ මැරෙන්න පුළුවන්, ඝන කාලේ මැරෙන්න පුළුවන්. ඉන් එහාද මරණය සිද්ධ වෙන්න පුළුවන්. එහාද මරණය සිද්ධ වෙන්න පුළුවන් කියලා කියහම මව් කුසෙන් නික්මෙන කාලේ මැරෙන්නත් පුළුවන්. ඊට පස්සේ මව් කුසෙන් නික්මිලා ගත වෙන තප්පරෙන් දෙකෙන් විනාඩියෙන් පැයෙන් දවසෙන් සුමානෙන් මාසෙන් අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් හතරෙන් පහෙන් ඔය ආදී වශයෙන් එක්කෝ අවුරුදු 100ක් විතර ඉන්නත් පුළුවන් 100ට මෙහා මැරෙන්නත් පුළුවන් 100න් එහා මැරෙන්නත් පුළුවන් කියන කාරණාව සිහිපත් කරනවා. ඒක පැහැදිලි කරනකොට මේ ව්‍යාධි නැත්නම් ලෙඩක් ලෙඩකින් විතරයි සත්වෝ මැරෙන්නේ. මේ ලෙඩෙන් මැරෙන්නේ නැහැ. අහවල් ලෙඩෙන් විතරයි මැරෙන්නේ. මේ ලෙඩෙන් නම් මැරෙන්නේ නැහැ කියලා එකක් නැහැ. ව්‍යාධි කියලා කියහම ඕනෑම ලෙඩකින් මැරෙන්න පුළුවන්. එහෙම වෙන් කරන්න පුළුවන් ලෙඩක් නැහැ හැබැයි. ඒ කියන්නේ මේකෙන් විතරයි මැරෙන්නේ මේකෙන් මැරෙන්නේ නැහැ. එහෙම වෙන් කරන්න පුළුවන් ලෙඩක් නැහැ. ඊටා සුළු ආබාධයක් මරණයකට හේතු වෙන්න පුළුවන්. ඊටා පොඩි ආබාධයක් හේතුවෙන් මරණය වෙන්නත් පුළුවන්. ලොකු බරපතල ආබාධයක් හේතුවෙන් මරණයටපත් වෙන්නත් පුළුවන්. අන්න ඒක නිසා කියනවා වවත්තතා භවතු අනිමිත්තු චක්කු රෝගේ නාපීහි සත්තා මරන්ති. ඇහි හටගන්නවා රෝගයක්. දැන් ඇහි හටගත්ත රෝගය අපි හිතන්නේ සුළු රෝගයක් කියලානේ. මේ ඇහි හැදිවෙච්ච ලෙඩකින් මිනිහෙක් මැරෙන්න පුළුවන්ද? අපි එහෙම හිතනවා. ප්‍රධාන ඉන්ද්‍රියන් ටික ඔක්කොම තියෙනකොට කොහොමද ඇහි හටගත්ත රෝගකින් මැරෙන්නේ? එහෙම කතා කරන්න එපා කියනවා. ඇහි හටගත්ත රෝගයෙන් පුද්ගලයා මරන්න මරන්න පුළුවන්. සෝත රෝගාදී නම් අඤ්‍යතරේනාපි එහෙම නැත්නම් කන් වල තියෙන රෝග වලින් සත්වෝ මැරෙනවා. තව වෙනත් රෝග වලිනුත් සත්වෝ මැරෙනවා. මේ මේ රෝග වලින් නම් මැරෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් කාරණාවක් නැහැ කියලාම සඳහන් කරනවා. ඊළඟට පින්නතුණි කාලයත් එහෙමයි. උදේ නම් කවුරුවත් මැරෙන්නේ එහෙම කියන්න බෑ මිනිස්සු උදේ කාලෙත් මැරෙනවා. දවල් කාලේ මධ්‍යහන් කාලේ නම් මිනිස්සු මැරෙන්නේ එහෙම කියන්න බෑ මිනිස්සු ඒ කාලෙටත් මැරෙනවා. රාත්‍රියට මැරෙන්නේ නැහැ කියලා කියන්න බෑ මිනිස්සු රැයටත් මැරෙනවා. ඕනෑම වෙලාවක මැරෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා. නමුත් අහවල් අහවල් වෙලාවයි කියලා වෙලාවක් නම් හරියටම කියන්න කියන්න බෑ. අහවල් ලෙඩෙන් මැරෙනවා අහවල් ලෙඩෙන් මැරෙන්නේ කියන්නත් බෑ. අහවල් වෙලාවට විතරයි මැරෙන්නේ අහවල් වෙලාවල් වල මැරෙන්නේ නැහැ කියලා කියන්නත් කියන්නත් බෑ. එහෙම නැත්නම් අහවල් වෙලාවටම නම් මැරෙන්නේ නැහැ කියලා හරියටම කියන්නත් බෑ. දවල් 12ට කීයටවත් මිනිස්සු මැරෙන්නේ නැහැ කියලා අපිට ස්ථීරවම කියන්න පුළුවන්ද? බෑ දවල් 12ටත් මැරෙන්න මැරෙන්න පුළුවන්. දේහනික්කේපණය නිශ්චය කරන්න බෑ මෙහි මෙතනම මැරිලා වැටෙන්න ඕන කියලා කාටවත් තීරණයක් කරන්න බෑ. මේක මං හදාගත්ත ගෙදර මේක මම ජීවත් වෙච්ච කාමරේ මේක මම නිදාගත්ත ඇඳ මැරෙන්න ඕනේ මේ ගෙදර මේ කාමරේ මේ ඇඳ උඩමයි කියලා කියන්න පුළුවන් කමක් කොහොමවත් නෑ දේහ නික්කේපණයක් කරන්න එහෙම කරන්නත් බෑ. එහෙම නැත්නම් අන්තෝ ගාමේ ජාතානං ඇතුළු ගමේ ඉපදුන අය ඇතුළු ගමේ මැරෙනවා කියලා එකක් නෑ. ගම ඇතුලේ උපන් අය මැරෙන්නේ ගම ඇතුලේමයි කියලා කාරණාවක් නෑ. බහිගාමෝපි අත්භවෝ පතති. ගමෙන් පිට ඉපදිච්ච අය ගමෙන් පිටම මැරෙනවා කියලා කතාවක් කතාවක් නෑ. ඇතුළු ගමේ ඉපදිච්ච අය ගමෙන් එළිය මැරෙන්නත් පුළුවන්. ගමේ එළියේ ඉපදිච්ච අය ගම ඇතුළට ගිහිල්ලා මැරෙන්නත් මැරෙන්නත් පුළුවන්. ඊළඟට සඳහන් කළා බහිගාමේ ජාතානම්පි අත්තනෝ අත්තනෝ ගාමි ගමෙන් පිට උපන් කෙනෙක් ගම ඇතුළටම ඇවිල්ලා මැරෙන්න පුළුවන්. තථා ඵල ජාතං වා ජලේ ජල ජාතං වා තලි ජලයේ ඉපදිච්ච අය ජලයේම මැරෙනවා කියලා එකක් නැහැ. ජලයේ ඉපදුන අය ගොඩට ඇවිල්ලා මැරෙන්නත් පුළුවන්. ගොඩ ඉපදුන අය ජලයේ වැටිලා මැරෙන්නත් පුළුවන්. මාළුවෝ වගේ සත්තු ඉපදුනේ ජලයෙමයි. නමුත් මිනිස්සු අල්ලලා ගොඩට විසි කරලා ඒගොල්ලෝ මැරෙන්නේ මැරෙන්නේ ගොඩේ. නමුත් ගොඩ ඉපදුන මිනිස්සු වගේ අය ගඟට පැනලත් මැරෙනවා. සමහර අය මැරෙන්නම හිතාගෙන පනිනවා. සමහර අය බලාපොරොත්තු නැති වෙලාවක ගිලිලා මැරෙනවා. එහෙනම් ගොඩ උපන් අය වතුරෙත් මැරෙනවා. වතුරේ උපන් අය ගොඩක් මැරෙනවා. ගම් වතුර වාගේ ගලන කාලෙට ගොඩ ඉපදිච්ච කී දෙනෙක් වතුරේ මැරෙනවද? ඒ හින්දා මේ අහවල් තැනම ස්ථීරවම මැරෙනවා කියලා එහෙම ප්‍රකාශයක් කරන්න බෑ කියලා මෙතන සඳහන් කරනවා. පිට රටක ගිහිල්ලා මැරෙන්නත් පුළුවන්. ඉපදුනේ මේ රටේ මැරෙන්නේ තව රටක. අපි පිට රට ගිහිල්ලා මැරෙන්නත් පුළුවන්. පිට රටක උපන් කට්ටිය අපේ රටට ඇවිල්ලා මැරෙන්නත් මැරෙන්නත් පුළුවන්. කාන්තාරයක හෝ ෂේම භූමියක මැරෙන්නත් පුළුවන්. ඒ ඕනෑම තැනක මැරෙන්නත් පුළුවන්. මේ දේහය මැරිලා වැටෙනකොට කොතන මැරෙනවද කියන කාරණාව කියන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට මේක මැරිලා වැටෙනකොට කොහොමද මැරිලා වැටෙන්නේ? තනියම මුළු දේහෙම මැරිලා වැටෙනවද? එහෙම නැත්නම් දේහය දෙකට කැඩිලා මැරෙනවද? දේහය හතරට කැඩිලා මැරෙනවද? දේහය කෑලි කෑලි වලට කුඩු වෙලා මැරෙනවද? අපි කාටවත් කියන්න පුළුවන්ද මට එහෙම වෙන්නේ කියලා? මේක මෙහෙම්මම මැරිලා වැටෙන්නත් පුළුවන්. දෙකට කැඩිලා හතරට කැඩිලා පහට හයට කැඩිලා නැත්නම් කුඩු කුඩු වෙලා මැරෙන්නත් පුළුවන්. නමුත් ඒ ඉපදිච්ච කවුරුවත් එහෙම මැරෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉපදුනාද? එහෙම බලාපොරොත්තුවක් නොතිබුණාට එහෙම වෙන්න එහෙම වෙන්න පුළුවන්. ආන් ඒ නිසා මෙතන කියනවා මේ ඉන්න විදිහටම මැරෙන්න කියලා කාටවත් අදිෂ්ඨාන කරන්න බෑ. කවුරු හරි අපි දෙකට කපලා මරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි කකුල් දෙක වෙන් කරලා අත් දෙකත් වෙන් කරලා මරන්නත් පුළුවන්. හිසත් වෙන් කරලා පහට කපලා මරන්නත් පුළුවන්. ඊටත් වඩා කෑලි වලට කපලා මරන්නත් පුළුවන්. හදිසියෙම නාය යෑමකට අහු වෙලා පස්කන්ධකට යට වෙලා මහ පොළොව යට මැරෙන්නත් පුළුවන්. ඊට අමතරව අකුණක් වැදිලා කුඩු වෙලා මැරෙන්න පුළුවන්. බෝම්බයක් පුපුරලා කෑලිවත් හොයන්න බැරි වෙන්න පුළුවන්. එහෙම අවස්ථා ඕන තරම් එළඹෙනවා. පුද්ගලයා කෑලි කෑලි වලට කුඩු වෙලා ඔළුවක් කඳක් බඩක් මොකවත්ම නැහැ. නමුත් එයා ගාව තිබිච්ච යමක් විසි වෙලා තියෙනවා. එක්ක අතේ බැඳගෙන තිබිච්ච ඔරලෝසුව. එහෙම නැත්නම් සාක්කුවේ තිබ්බ හැඳුනුම්පත. පැත්තක විසි වෙලා තිබිලා හම්බ වෙනවා. අන්න එතකොට තීරණය කරනවා එහෙනම් මෙයක් මෙතන මැරිලා. අඩුතරමේ කෑල්ලක්වත් හොයන්න හොයන්න බෑ. එහෙනම් මැරෙන්නේ කොහොමද කියන කාරණාව කොහොමවත් තීරණය කරන්න තීරණය කරන්න බෑ. ඊළඟට පින්නතුනේ අපි මෙතන ඉන්නකොට ඔය ආවාසනාවන්ත තත්ත්වෙට සමහරට එන්න එන්න පුළුවන්. මෙහෙම ගේ ඇතුලේ හිටියට වහලේ කඩා වැටුණොත්, ලීයක් කඩා වැටුණොත් කොහොම වෙලා මැරෙන්න බැරිද? එහෙනම් ඒත් සමහරලාට ඔළුව කුඩු වෙන්න පුළුවන්, ඇඟ දෙකට කැඩෙන්න පුළුවන්. ඕනෑම අවස්ථාවක බලාපොරොත්තු නැතුව මේක වෙන්න පුළුවන්. දේහ නික්කේපණය කියන එක තීරණය කරන්න බෑ කියලායි සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කළා තවත් මේක විස්තර කරනවා පොළවේ මැරෙන්න පුළුවන්, අහසේ මැරෙන්න පුළුවන්, මුහුදේ මැරෙන්න පුළුවන්, යට වෙලා මැරෙන්න පුළුවන්, ගඟේ මැරෙන්න පුළුවන් ආදි වශයෙන් තව තව කරුණු මෙතෙන්ට විස්තර කරලා සඳහන් කරලා පැහැදිලි කරනවා. ඊට අමතරව ගති කීවේ ඉපදෙන තැන කාටවත් තීරණය කරන්න පුළුවන් ඉපදෙන තැන මම අද මැරිලා අහවල් තැන ගිහිල්ලා ඉපදෙනවා. ඒක තීරණය කරන්නත් බෑ. කොතනද උපදින්නේ කොහොමද උපදින්නේ අපි දන්නේ ආන් ඒකයි මෙතන සඳහන් කරන්නේ ඉපදෙන තැන තීරණය කරන්න බෑ. මෙතනින් චුත වුණොත් මෙන්න මෙහි ඉපදෙනවා කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. සමහර අය දෙව්ලොවින් චුත වෙලා මනුලොවට එනවා. තවත් සමහර අය මනුලොවින් චුත වෙලා දෙව්ලොවට යනවා. ආදි වශයෙන් ගති පහක් තියෙනවා කියලා තමයි සඳහන් කළේ. ඒ ගති පහේ ඉතුරු කාරණා ටික මනුෂ්‍ය ලෝකෙන් දේව ලෝකයට දේව ලෝකෙන් නිරේට, නිරයෙන් තිරිසන් ලෝකෙට, പ്രേත ලෝකෙට මේ ඕන තැනකට ගිහිල්ලා ඉපදෙන්න පුළුවන්. මනුස්ස ලෝකේ ඉඳලා තිරිසන් പ്രേත ලෝකෙට ගිහිල්ලා මේ වාගේ ආකාර පහක් යටතේ ගති පහක් යටතේ උපදින්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතුනේ විස්තර කරනවා මහ නිරේවල් නම් 8ක් තියෙනවා. දැන් මහ නිරේවල් 8 මොකක්ද කියලා කියහම අපි මහ නිරේවල් ගැන දැන් හොඳට අහලා තියෙනවා. සංජීවය කාලසූත්‍රය සංඝාතය රෞරවය මහා රෞරවය තාපය මහා තාපය අවීචය මේ තමයි මහා නිරේවල් 8 මේ මහා නිරේවල් 8 වටේට පුංචි නිරේවල් 16ක් තියෙන බව සඳහන් කරනවා හතර පැත්තෙන් එක පැත්තක හතර හතර 16ක් තියෙනවා ඒ පුංචි නිරේවල් වලට මොනවා කියනවද ඒවට කියන්නේ ඔසුපත් නිරේයන් කියලා එතකොට 16 16 තියෙනවා මහා නිරේවල් 8 වටේටම 16 වරක් 8 128යි මහ නිරයවල් 8යි 136යි. එතකොට නිරය මට්ටම් කියලා කතා කරනකොට නිරය මට්ටම් 136ක් පිළිබඳව සාමාන්‍යයෙන් කතා කරලා තියෙනවා. නමුත් ඊට අමතරව තව නිරයවල් තියෙන බව සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව තව නිරයවල් කියලා කියහම සමහර නිරයවල් ඇතුලේ නිරයවල් තියෙනවා. ඒව මෙතන කතා කරලා නැහැ. දැන් අවීචිය කියන මහ නිරය ඇතුලේ තව කොටස් වෙන් වෙලා තියෙනවා. අවීචිය ඇතුලේ පහස ආදීනි දේවල් තියෙනවා. ඒක අවීචිය ඇතුලේ වෙන් වෙච්ච කාමරයක් වාගේ. පහස නිරය. ඒ නිරයවල වල දුක් විඳින අය වෙනම ඉන්නවා. එතකොට ඒ නිරයවල වල දුක් විඳින්න කරපු කර්ම මොනවද කියන කාරණාවල් වෙනම තහවුරු කරනවා. ਸਰවඥතා ඥාණයෙන් පැහැදිලි කරනවා. මේ ලෝකෙ පින්නතනේ අපේ ඇහැට පේන හැම දෙයක්ම සුබ වූ දේවල්මද අපිට පේන්නේ? හැම දෙයක්ම සුබ දෙයක්ද අපිට පේන දේවල්? හැම දෙයක්ම මංගල දෙයක්මද පේන්නේ? එහෙනම් අසුබ දේවල් කියලා දේවලුත් අපිට පේනවා. අපි අහවල් දේවල් දකින්න කැමති අහවල් දේවල් නම් දකින්න කැමතියි. එහෙම වුණාට අකමැති දේවල් දකින්න ලැබෙනවා. සමහර කෙනෙක් මේ දේවල් දකින්න අකමැතියි. අකමැති වුණාට එහෙම දෙයක් දකින්න ලැබුණහම එයාට හිතෙනවා අද උදේම දැක්ක දේ හොඳ නෑ කියලා. අද උදේම දැකපු දේ අවාසනාවන්තයි කියලා. එහෙම දෙයක් දැකලා ගමනක් ගියොත් හරියන්නේ නැහැ කියලා. නමුත් එහෙම දෙයක් ලෝකේ තියෙනවද? අහවල් දේ දැකලා ගියොත් හරියන්නේ නැහැ කියලා එකක් තියෙනවද? එහෙම දෙයක් ලෝකේ එහෙම දෙයක් නැහැ. මේ මේ කාරණාව නිසා තමයි මහා මංගල සූත්‍රය දේශනා කළේ. ඇයි ඒ කාලේ මිනිස්සු එක එක තීරණවලට ආවා. සමහර කට්ටිය දැකපු දේවල් වලින් සුභ අසුභ බව තීරණය කළා. තව සමහර අය ඇහිච්ච දේවල් වලින් සුභ අසුභ බව තීරණය කළා. තව සමහර අය ආග්‍රහණය කරපු දේවල් වලින් සුභ අසුභ බව තීරණය කළා. දැකපු දේවල් වලින් සුභ අසුභ බව තීරණය කරපු අයට කියවේ දිට්ඨ මංගලික කියලා. අහපු දේවල් වලින් සුභ අසුභ බව තීරණය කරපු අයට කියවේ සුත මංගලික කියලා. ආග්‍රහණය කරපු දේවල් වලින් සුභ අසුභ බව තීරණය කරපු අයට කියවේ මුත මංගලික කියලා. දිට්ඨ මංගලික, සුත මංගලික, මුත මංගලික. කෙනෙක් උදේ පාන්දරම ලෑස්ති වෙලා වැදගත් ගමනක් යනවා. එක්ක රස්සාව බාර ගන්න යන දවස, නැත්නම් ඉස්සල්ලාම විභාගයට යන දවස, නැත්නම් තවත් මොකක් හරි ආහා පුරා කියලා ව්‍යාපාරයක් පටන් ගන්න යන දවස, මොකක් හරි වැදගත් යයි සම්මත තමන්ට මංගල වෙච්ච කාරණාවක් උදෙසා යන්න යනකොට ඉස්සරහට හම්බ වෙනවා යාචකෙක්. එහෙම නැත්නම් වතුර ගේන්න යනවා කෙනෙක් හිස් කලයක් අරගෙන. අපි සතුටුද? අපි සතුටු නෑ. හිතේ දෙගිඩියාවක් තියෙනවා දැක්කේ හිස් කලයක් කියලා. හිතේ දෙගිඩියාවක් තියෙනවා දැක යාචකෙක් අද රස්සාවට යන දවසේ කාලයක් පෙරම් පුරලා පෙරම් පුරලා කීයක් හරි හොයාගෙන හොඳට ජීවත් වෙන්න රස්සාවට හොයන්න එළියට බහිනකොටම දැක්කේ හිඟා කන මිනිහෙක්. ඉතින් ඊට පස්සේ හිතනවා මුළු ජීවිත කාලෙම රස්සාවක් කෙරුවත් මට තිඟමනෙන් ගොඩ යන්න බැරි වෙයිද? කැමති විදිහට ජීවත් වෙන්න බැරි වෙයිද? එහෙම තීරණය කරනවා. තීරණය කරලා ප්‍රඥාව නැති නිසා අඥානකම නිසා පව් රැස් කරන්න පටන් ගන්නවා. ඒ කොහොමද පව් රැස් කරන්නේ? දැන් අර මිනිහට බයිනවා. ඉස්සරහට හම්බුණා කියලා. ඒ මිනිහා සංසාරේ අසරණකම හින්දා මේ අතපාණ්ඩ යනවා. සසර අසරණෙක් දිහා බලාගෙන මම සංසාරේ අසරණ වෙන්න වැඩ කරනවා. බැරි වෙලාවත් අර මිනිහට බැන බැන කේන්තියෙන් ඉන්න වෙලාවේ මොකක් හරි සිද්ධියක් නිසා මැරිලා වැටුනොත් එහෙම උපදින්න වෙන්නේ එක්කෝ අපායේ නැත්තම් ණයෙක් පොළගෙක් යකෙක් කුණ කටුවෙක් ගෝනුස්සෙක් වෙලා තමයි උපදින්න වෙන්නේ. අසරණෙක් නිසා මම අසරණ වෙන හැටි. හැබැයි එහෙම නෙමෙයි මේ ලෝකේ ප්‍රඥාවන්තයෝ. ප්‍රඥාවන්තයා එළඹිච්ච අවස්ථාව මංගල මොහොතක් බවට පත් කරනවා. මෙයා අතපාන්නේ කණ්ඩ නැති හින්දා. අද මම රස්සාවට යන දවස. දුකසේ නැතුව සැපසේ කණ්ඩ යමක් හොයාගන්න මිල මුදලක් හම්බ කරන්න යන දවස. ඒක තවත් සාර්ථක වෙන්න මගේ බැඳගත්ත කෑම එක මේ යාචකයට දීලා ගියහම මං වැඩේ පටන් ගන්නෙම යාචකයා හොරෙක් නමුත් අනාගත ජීවිතේ 1000කට කණ්ඩ හම්බ කරගෙන. එහෙම වුණොත් සුබ වෙන්නේ නැති වෙයිද? ආන් එහෙනම් කවදාවත් අපේ ඇහැට අපි කැමති දේවල්ම දකින්න හම්බෙන්නේ නැහැ. නමුත් දකින්න ලැබිච්ච දේ සුබ දෙයක් බවට පත් කරගන්න ප්‍රඥාව තියෙන්න ඕනේ. නමුත් එහෙම කේන්ති අරගෙන තවත් පව් රැස් කරන්න පටන් ගත්තොත් අපිට වෙන්නේ ඊට වඩා අසරණ වෙන්න. ආන් එහෙම හිතලා ආපහු යන අයට කියන්නේ ditta මංගලික. දැකපු දෙයින් මංගල අවමංගල බව තීරණය කරා. සුතමංගලික මුතමංගලික අහපු දේවල් උදේ දොරකඩින් එළියට බහිනකොටම හුණෙක් කෑ ගහනවා. අපි කියනවා අද නම් ගමන හරියන එකක් නැහැ. කෙනෙක් හම්බෙන්න යනවා නම් අද නම් මුණ ගැහෙන එකක් නැහැ. කෑරලෙක් කෑ ගහනවා, උලමෙක් කෑ ගහනවා, සුනකෙක් උඩ බුරලනවා. පෙර නිමිත්ත හොඳ නැහැ. එක්ක නොයා ඉන්නවා නැත්තම් සැකෙන් යනවා. නැත්තම් කියනවා ටිකක් ඉඳලා යන්න කියලා. ගමනත් හදිසි. දැන් කේන්තියෙන් තමයි ටික වෙලාවක් ඉන්නේ. ඒ කේන්තියයි හදිස්සි ගමනට තවත් විනාඩි 5ක් 10ක් පරක්කු කරපු ඒ පරක්කුවයි සේරම අල්ලන්ඩ වේගෙන් යන්න ගියාම අර්ථ වඩා නතරක් වෙනවා. නමුත් ඒක කරගත්තේ තමන්මයි. එහෙනම් මේ සතෙක් කෑ ගහන දෙයකින් කවදාවත් මංගල අවමංගල බව තීරණය කරන්න බෑ. මේ දේවල් වලට මොනවා කියලාද භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ? අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේ සාරං නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා નિසරු දේවල් සරු දේවල් හැටියට අරගන්නවා. සරු දේවල් નિසරු දේවල් හැටියට දකිනවා. මිත්‍යා සංකල්ප තියෙන නිසා. මේ ඔක්කොම මිත්‍යා සංකල්පයි. මේ මේ ditta suta muta කියන මංගලිකයන්ට පිරිසිදු තිසරණයක්වත් නැහැ. ඒගොල්ලන්ගේ තිසරණය පිළිබඳවත් ප්‍රශ්න තියෙනවා. ඒ තරම් පල්ලහැ નિසරු දෙයක් අපි තාමත් සරු දේවල් හැටියට අල්ලගෙන දඟලනවා. මගේ පව් මට පළ දෙනකොට අහිංසකයෝ පලි නෑනේ. මගේ කර්මයක් නිසා අද මගේ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ඒක මගේ පෙර පවක සිද්ධියක්. මගේ කල්පනාව උදේ මූණට මුණ ගැහිච්ච මිනිහා හොඳ නැහැ කියලා. මගේ කල්පනාව උදේ එළියට බහිනකොට හුණා කෑ ගහලා මේක මට කිව්වා කියලා. නෑ මගේ පව්පල දීලා තියෙන්නේ. හුණාගේවත් මුණ ගැහිච්ච මිනිහාගේත් වරදක් වරදක් නෑ. ඒක නොදන්න මිනිහා තව තව පව් රැස් කරනවා. ඒ වගේ මිත්‍යා සංකල්ප අපේ ජීවිතවල හරියට. එහෙනම් අපි මේ කැමති දේවල්ම දකින්න ලැබෙන්නේ නැත්තේ ඇයි? පහස වාගේ නිරේවල් වල දුක් විඳින්න ලැබෙන්නේ ඇයි? පහස නිරේ ඉන්නේ ඒ අයට දකින්න වෙලාවකට ලැබෙනවා කියලා කියන්නේ දකින්න අකමැති කටෝර දේවල්. කැමැතිම නැති දේවල් දකින්න. අපිත් මේ ලෝකේ සමහර දෙයක් දැක්කහම ඉක්මනට බිම් බලා ගන්න එවුවා තියෙනවනේ. මිනිස්සේ කපල කපල මරලා දාලා. අපි කැමති නෑ බලන්න. වාහනයක හැප්පිලා පැත්තක් තුවාල වෙලා ලේ වලින් වැහිලා. අපි කැමති නෑ බලන්න. අපි බිම් බලා ගන්නවා. ඒ වගේ දකින්න අකමැති දේවල් හැබැයි පහස වාගේ නිරේවල් වල ඒ වාගේ දකින්න අකමැති දැක්කහම බය හිතෙන ක්ලාන්ත වෙන දේවල් තමයි වැඩි වැඩියෙන් දකින්න ලැබෙනවා කියලා කියන්නේ. ඒ මොනව වුණ නිසාද? පහස නිරේ පැහැෙනවා කියලා කියන්නේ නම් අනික් අය බොහෝ දේවල් වලින් හවට්ටපු කාමයේ අවුස්සපු තව කෙටියෙන් කිව්වොත් නටපු ගයපු වයපු අය. ඔක භාග්‍යතුන් වහන්සේ අපූර්වවට පැහැදිලි කරපු සූත්‍රයක් තියෙනවා. අපිට තියෙනවා නච්ච ගීත වාදිත විසූක දස්සන කියලා ශික්ෂාපදයක්. නැතුන් ගැයුම් වැයුම් විහිළු දර්ශන බලන්නේ කියලා. එව්ව නොබලන්ඩ නොබලන්ඩ නොබලන්ඩ නොබලන්ඩ අපිට ලැබෙන ලාභෙ මොකද්ද? සංසාරෙට අකමැති දේවල් දකින්න නොලැබෙන්න හේතු වෙන කරුණු. අද වලකින්න පුළුවන් නම් ඒක තමයි ලාභය. එහෙමනම් මේ මෙතන සඳහන් කරනවා නිරයවල් මේ උපදින පංචගති. නිරයවල් මහනිරයක් වටේට 16 ගානේ 136ක් තියෙනවා කියලා සඳහන් කළා. ඊට අමතරවත් තව නිරේවල් තියෙනවා. මහ මුහුදෙත් නිරේවල් තියෙනවා. රසුපත් නිරේවල්. ඒ කරුණ මනාව පැහැදිලි කරනවා මිත්ත වින්දක කියන ජාතක කතාවේ. මිත්ත වින්දක කියලා කියන්නේ මහා පෞකාර පුජ්‍යලේ. එයා තමන්ගේ අම්මට හොඳටම ගහලා වෙළඳාම යන්න නැවට නගිනවා. සාගරයේ මැද්දේ නව නතර වෙනවා. හැමෝම තීරණය කරනවා නැවේ පෞකාරයක් ඉන්නවා. අන්තිමට කුසපත් අදිනවා. ඒ පෞකාරයා හොයන්න බෑනේ. දෙපාරක් එකපාරක් මෙත්ත වින්දකටමයි ඒ කුසපත ගියේ. ඒක ගණන් ගත්තේ නැතුව ඊළඟ පාරත් ඒක කරාම දෙවෙනි පාරත් මේ මිනිසයා ගාවටමයි ගියේ. ආන් ඊට පස්සේ යා අයින් කළාට පස්සේ නැවින් නැවාපහු ගමන් කළා. මේ පුද්ගලයා දැන් මහ මුහුදේ පීනගෙන යනවා. හැබැයි යනකොට මෙයාට දකින්න ලැබෙනවා හරි ලස්සන නගරයක් වගේ. මේක නිරයක්. ඒ තැන්වල ඉන්නේ දිව්‍යාංගනාව වගේ මෙයාට පේන්නේ ප්‍රේතියෝ, විමාන ප්‍රේතියෝ. රැයට සැප විඳිනවා, දවල්ට දුක් විඳිනවා, දවල්ට සැප විඳිනවා, රැයට දුක් විඳිනවා. ඉතින් මේ විමාන ප්‍රීතියෝගාව නතර වෙනවා. දිව්‍යාංගනාව වගේ සැප විඳින වෙලාවට. ඒගොල්ලෝ දුක් විඳින වෙලාව ආවහම කියනවා අපි එනකන් ඉන්න. අපි දැන් දුක් විඳින්න යන වෙලාව. බෑ කියලා එහෙම එහෙම එහෙම එහෙම යනවා. අන්තිමට ගිහිල්ලා ගිහිල්ලා මෙයා තව නිරයක් ගාවට යනකොට ඒ නිරේවල් පේන්නේ ඊටාම සස්ත්‍රේක නගර වාගේ. එක පුද්ගලයෙක් කරේ දාගෙන ඉන්න අවුර චක්‍රමාලයක්. දැලි පිහිය වලින් කැපෙනවා වගේ එකට කැපෙනවා. නමුත් මෙයාට පේන්නේ ලස්සන මාලයක් නෙළුම් මල් වලින් හදලා කරේ දාගෙන ඉන්නවා වගේ. බෙල්ල වටේටම හඳුන් තවරලා වගේ. අර පිහිය වලින් කැපිලා ලේ වැක්කිරෙනවා. මෙයා ගිහිල්ලා ඉල්ලනවා මට දෙන්නකෝ ඔය මාලිය. අර මනුස්සයා කියනවා නෑ මේක දෙන්නේ මේක හරි භයානකයි කියලා. නෑ නෑ ලෝභ කරන්න එපා ඔය ලස්සන මාලේ මට දෙන්න. ඊට පස්සේ අර මනුස්සයා තීරණය කරනවා එහෙනම් මගේ පව ඉවර ඇති. මෙයා පව් කරලා තමයි ඇවිල්ලා ඇත්තේ. අර මාලි ගලවලා කරේ දානවා. දානකොට නම් නාස්කම් කපාගෙන බහිනවා. එතකොට නම් ගලවන්න කියලා කෑ ගහනවා. දැම්මට පස්සේ ආය ගලවන්න බෑ. අර හඳුන් ගාලා වාගේ පේන්නේ ලී වැක්කිරෙනවා. එහෙනම් කලින් පුද්ගලයාත් අම්මට ගහලා ගියපු කෙනෙක්. මෙයාත් ඇවිල්ලා තියෙන්නේ අම්මට ගහලා. ආන් ඒ වාගේ කාරණා පැහැදිලි කරන මේ සාගරය මතු පිටක් ඔසුපත් නිරයන් තියෙනවා කියන කාරණාව තහවුරු කරනවා. එහෙමනම් සත්වයා උපදින්න පුළුවන් තැන්. දිව්‍ය ලෝකෙන් මනුස්ස ලෝකෙට එනවා, මනුස්ස ලෝකෙන් දිව්‍ය ලෝකෙට යනවා. මනුස්ස ලෝකෙන් අපායට යනවා, මනුෂ්‍ය ලෝකෙන් තිරිසන් പ്രേත ආදී ලෝක වලටත් යනවා. මේ වාගේ තැන්වල උපදින්නත් පුළුවන් කියන කාරණාව මෙතන තහවුරු කරනවා. අපිට හරියට මේක ස්ථීරවම කියන්න බෑ. මම අහවල් තැනට නොයා අහවල් තැන්වල විතරයි යන්නේ කියලා. එහෙමනම් අද දේශනාව අපි මේ ප්‍රමාණයකින් නතර කරන්න තීරණය කරමු. අපි අද දේශනාවේ විශේෂයෙන් විසුද්ධි මාර්ගයේ කොටසට අමතරව ද්විතීයි මරණ සති සූත්‍රවල තියෙන කොටසෙන් සුළු ප්‍රමාණයක් සහ සංයුක්ත නිකායේ ඉන්දක සූත්‍රයෙන් යම් කරුණු ප්‍රමාණයක් සාකච්ඡා කරන්නට යෙදුණා. මේ භාවනාව හරියටම සම්පූර්ණ කරගන්න හැටි තහවුරු කරගෙන කමඨහන සම්පූර්ණ කරගන්න තැනට කරුණු සාකච්ඡා කරන්න අපිට තව දේශනා 6ක් 7ක් මරණ සතිය ඇසුරින් සිද්ධ කරන්න ලැබෙවි. තව සූත්‍ර කීපයක් සමහර විට ඒ අතර සාකච්ඡා කරන්න පුළුවන් වෙයි. මේ කාරණාව සම්පූර්ණ කරගෙන මරණ සති කමඨහන හරියටම මොකද්ද කියන කාරණාව තේරුම් අරගෙන ඒ උතුම් භාවනා ක්‍රමය ඔබට දිනු කරගන්න, නිවැරදිවම මඟ සකස් කරගන්න, මේන් කරුණු කාරණා පැහැදිලි කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. මේ මහා පිංකම සංවිධානය කරමින් ඔබටත් මටත් අප්‍රමාණ කුසල් රැස් කරගන්න අවස්ථාව උදා කළ අපේ කල්යාණ මිත්‍ර සත්පුරුෂ වූ හේමක ඩයස් මෙතිතුමාටත් එතුමාගේ දයාබරණීය ස්වාමිදීනියටත් ඔබ අපි සියලු දෙනාම රැස් කරගත් පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. ගාම්භීර ධර්මය මේ රැස්ුණ ආයත පමණක් නෙමෙයි බොහොම ශ්‍රද්ධාවෙන් කැපවීමෙන් ලංකා වාසී ලෝක වාසී සියලු දෙනා වෙනුවෙන්ම විද්‍යුත් මාර්ගයෙන් පවා ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කරන එතුමාට වහවහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. නාවින්ද රාජමහා විහාරස්ථානයේ මේ ධර්මශාලාව මාසයකට දෙවතාවක් අපේ හේමක ඩයස් මහත්මයා ඇතුළු සත්පුරුෂ පිරිස සංවිධානය කරන උතුම් ධර්මදේශනා වැඩසටහන සඳහා බොහොම ශ්‍රද්ධාවෙන් කැපකරන දායකකාරක ආදී පින්තුන් ඇතුළු සියලු දෙනාටමත් ධර්මසිරි පියාණන්ටත් එම මෑණියන්ටත් විශේෂයෙන් ඒ පින් අනුමෝදන් වේවා. ඔබට ධම් දේශනා කරන්න මං හදලා වඩලා පෝෂණය කරපු මාගේ මව්පියන්ට, ගුරුවරුන්ට, උපසයෙන් අපෝපස්ථාන කරන දායකකාරක ආදී පින්නතුන්ටත් කෝටි ලක්ෂයක් සක්වලේ සියලුම ආර්යයන් වහන්සේලාට, සත්පුරුෂයන් වහන්සේලාට අපි රැස් කරගත්ත සියලුම පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලාට ඔබට අපට සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින්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 ඥාති ඉමිඥාතේ සමිජ්ජතු